ධර්මානුශාසනා දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යපි කතා කළේ අපේ අසංකත ස්වરૂපයක් එක්ක ආයෂ්ඨාංග මාර්ගයේ සංකත භාවයේ මාතුකා කරගෙන තමයි විස්තර දුර අපි කතා කරගෙන ආවේ. එතකොට මේ කතාව ලස්සෙයි. ඔය සංඛාර ස්වરૂපය ගැන කතාවේදී අපට එනු දෙන්නවා. ඒක ASCII මේ සත්‍යයේ මූලික මූලික ආරම්භය. සිද්ධ වෙලා ඒ එදා ඒ පැවැත්ම සිදු කිරීම සඳහා පැවැත්ම සිදු කිරීම සඳහා උපකාර වන අංශය කොටස මොකක්ද කියන එක එදා මේ ආස්වාස ප්‍රසාරය ගැන කාය සංකාර කියන නම පාවිච්චි. කාය සංකාර වශයෙන් ගැනෙන්නේ ආස්වාස ප්‍රසන්න. කාය සංකාරය කියලා කියන්නේම ක්‍රියාවට උදව් දෙන සකස් වීම කියන එකයි කාය සංකාරය. එතකොට අපි එදා මේ විස්තරයේදී ඉදිරිපත් කළා ඒ <clears throat> ජීවිතයක පැවැත්ම රඳවන ක්‍රියාවක් තියෙනවා. ඒ පැවැත්ම රඳවන ක්‍රියාව මෙතන කාය කියලා. අනිත් ඒවා ඉන් බාහිර. පැවැත්ම රඳවන ක්‍රියාව කිරීමට මූලික සහාය ලැබෙන්නේ ආස්වාසින් කිව්වේ ඒක හරහා ගමන් කරන අර වස පංචකාම වස්තුවේ ආන්දම් පහකින් සමන්විත වෙච්ච ිතාචු දෙනවාස්යෙන් ගමන් කරන වායුව විසින් තමයි අර වස්තුවට ශක්තියක් දෙන්නේ වස්තුවේ ශක්තියක් දෙන්නේ පැවැත්ම ඉදිරියට කියන. ඒතර එයා පවතිනව නෙමෙයි. හේතු සහිතව ඵලය මතු කරලා ඒ පැවැත්ම කියන ඵලය තමයි අර හේතුන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒන් පෙන්නනවා අර අපේ සියලු අයිතිවාසිකම් හිමිුනේ කාටද කියන එක. එතකොට අයිතිවාසිකම් කිව්වහම සතාගේ පළල් භාවය ඇති වෙන්න වෙන්න අයිතිවාසිකම් එක්ක සම්බන්ධතාවය වැඩි. මිනිහා වෙනකොට අන්තිම. අනේ ඉච්ඡද පළල් භාවයේ අයිතිවාසිකම ලබා ගැනීම ලබා ගැනීමට මූලික අයිතිය මූලික සහය නැත්නම් බලපෑම දුන්නේ කවුද කිව්වොත් ලෝකෙම ඉදිරියට අයම් දෞතදානෙමි ලෝකේ. ඒකට ඒ කාය සංකාර කියන එක සිද්ධ මේ ඒ සකස්සින් සිද්ධ වෙන්නේ කොහොමද කිව්වොත් අර හුලං ස්පර්ශය හුලං ස්පර්ශය අර රක්තියම නිෂ්පාදනයට හේතු ඒ රක්තියම හුලං ස්පර්ශයෙන් ලැබීම නිසා සෞම්‍ය රත්වීමක් සෞම්‍ය කාන්දමක් සෞම්‍ය ක්‍රියාකාරීත්වය අන්න ඒක සෞම්‍යත්වයේ උඩ ආරම්භ වෙච්ච ඇති අපි තමයි මේ ගොරෝසු කටුක රෞද්‍රත්වය හදාන්නේ ඒ පස්සෙන් කියන්නේ මේ පෙන්වන්නේ මේක සං ඉතාම පැවැත්ම පැවැත්මකුත් එක්ක සෞම්‍යත්වයක් පීඩා නැති නැති සත්‍යයක් උදා වුණා. මොකද? ඔය දැන් මේ කාම වස්තුව තියෙන මොහොත පරමාණු වලයි. කාන්දරු කියන පරමාණු වලනේ. පරමාණු මේන එකට එකතු වෙච්චාම ඒවාය අතර තියෙනවා අවකාශය කියන්නේ ඉඩ. දැන් පොල් ගෙඩි තුනක් එක්කම මැද්දේ ඉලක් නේ. අන්න ඒ වගේ පොල් වගේ පොල් ගෙඩි වගේ නෙමෙයි. නේද? තාසියු. ඒ අසිංගේ වායු රින්ග. පරමාණු අස්සේ වායු. පරමාණු ඇතුලෙන් නෙමෙයි. ඒ ස්පර්ශය ලැබුණාම ඒවා රත් වෙනවා. ඒවා ක්‍රියාකාරීත්වය වැඩි වේගවත් වෙනවා. ඒකට අර්ථේ කාන්දම වැඩෙනවා. වැඩි. එහෙනම් පුළුවන්. ඒකට මේ කාන්දව මේ ගලන්ට වැඩ කරන්න ඕන උනේ මොකදද? මේක ගොම කරලා කියන්නේ. නැත්තම් හැම බාහිර හැම පරමාණුකම ඒ කාන්දම ඒකේ පවතින වයස ගියා ඒකේ කාල සීමාව සුළුයි ඉවර වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒක බින්දි බින්දි යනවා ඒකම වෙනවා මේ මේ මට්ටමට මේ ස්පර්ශයෙන් නරත් වීමක් අවදි කරලා ඒ කාන්දම කාම ශක්තිය කාන්දම වැඩි කලේ මේ මොකද්ද මේ අර පොඩි පොඩි අර එකමුතු වීමේ පැවැත්ම ඒ ආකාරයෙන් ගෙන යන්න අර ස්පර්ශයේ තමයි අද ඒකම තමයි කරන්නේ අපි එක්පත් වෙලා. ඒකෝද ඒකට කියව කාය සංකාර කියලා ඊළඟට වචී සංකාර කියලා කිව්වේ ඉතින් අපි මේ පැහැදිලි කරපු එකයි සාරාංශයනේ කියන්නේ. වචී සංකාරකේ ශබ්දයක් නිකුත් කරන මට්ටම. ඒ ශබ්දයක් නිකුත් වීමට අර රත් වීම වැඩි වෙනවා. ප්‍රමාණි ඉක්මනකට ශබ්දයක් නැගෙන නගන මට්ටම උදා. අර රත් වීම වැඩි වෙනකොට කිව්වා ශබ්දෙයි. ඒක ශබ්ද නිකුත් කිරීමට උවමනා කරන වර්ග වෙන ඒවා ප්‍රමණය වෙනකොට අන්න සම්බෙන්. ඒකද ඒක මේ පහම මෙතන එක්කාසෙලයි තියෙන්නේ. සබ්දේ නිකුත්යෙන් ප්‍රමණය කරන ප්‍රමාණි රත් වීම වැඩි උනේ යම් මොහොතකද අන්න සබ්දයක් ඇවිල්ලා. ඒක කියනවා වචී සංකාර. ඒ වචී සංකාරේ ශබ්ද නගින්නේ මොකක් නිසාද කිව්වොත් එක නිමිත්තක් එක්ක වැඩි ස්පර්ශයක් ලැබිච්ච හැටි සම්පූර්ණ නිමිත්ත එක්ක වැඩි ස්පර්ශය. ඊටපිටත් එන්න. එහෙනම් මධ්‍ය වැඩි බලනකොට ඕන වෙන්නේ ඒ මොකද්ද කියලා අහන්න ඕනේ නේද? එහෙම නැතුව ඒක දැක්ක මොකක් හරි කමක් නැහැ අහක බලාගත්තම අහන්න වෙන්නේ. අන්නේ දර්ශනේ තුලින් මතුවෙන ප්‍රතිඵලය ශබ්දයේ කියන්නේ. ආග්‍රිතින් මේ පිළිවෙලින් එකින් එකට වර්ධනය වෙවි ස්පර්ශය දක්වා වැඩ කරනවා. දැන් මේ අපි මේ දෙන්නේ ඉන්නේ වෙන පාඩමක් නෑ මාතෘකාවකට නමුත් මේකෙන් ඉන්නෝනේ දැන්. එකකට එක ව්‍යාබදයි සම්බන්ධයි වෙන් කරන්න බෑ. මේ ඔක්කොම කතා කරන්නේ ජීවිතේ සත්‍ය සත්‍ය ජීවිතය ගැන. එතකොට මනෝ සංඛාර කිව්වේ වේදනා සංඥා දෙකයි. ඒ මනෝ සංකාර කියන්නේ මොකද්ද? මින්ම මේ සකස්යෙන් වල විවිධ මිනි හදන්නේ. විවිධ මිනි කියන්නේ නෛතිකාකාරට වර්ණය ඇදේ ලක්ෂණය අද්ද මේ নানা දේවල් හැදුවා. ඒ හැදෙන්නේ ඒකට කියන මනෝ සංකාර. මින්ම සකස් කිරීම ඒ නානා නිමි හැදින්නේ මූලිකයක රත්ත්‍යයි වේදනා ආ සංඥා රත්ත්‍යයේ අන්තකය රත්ත්‍යම රත්ත්‍යයේ අන්තකය ඒ රත්ත්‍යයේදී ඒ රත්ත්‍යම යම් සර අංශකයකට නැන්කොත් එයාගේ ඔක්කොම මේ වෙනස් වෙන හැදේ වෙනස් වෙන ඔක්කොම රෞද්‍රත්වයෙන් කතා කරන්න, බලන්න, ක්‍රියා කරන්න ඒ ඔක්කොම ගන්නෙ වර්ණ හැටි. ඒ ඔක්කොම වෙන් කරන්නේ වර්ණ විඤ්ඤාණය. ඊටදී ඒවා ඔක්කොම එක එක විවිධ ආකාරවල ස්වරූප. ඒවා වර්ණ හැකින් ගත්තාම ඒ নানা වර්ණ මිනි හදන්නේ අරතුව සත්‍යෙමයි සත්‍යෙම අංශකයයි. රත් වීමයි රත් වෙනවා. එතකොට අපි බැලුවොත් අපිට යම් වින්දනයක් අපි මොන ආකාරයක හරි වින්දනයක් විඳිනවා නම් ඒක ඇතුළේ රත් වීමයි රත් වීමේ අංශකයයි තමයි වම කියේ ඔබ කියන්න ඕන. එතකොට දැන් අපි යම් මට්ටමක් අපේ ජීවිතෙන් අපේ ජීවිතයේ අප්‍රිය වෙන ප්‍රමාණයට යම් සකස් වීමක් ජීවිතේ තියෙනවා නම් ඒ මොකක් කරන්නේ නෙවෙයි ඒ රත්ීමේ රත්ීමේ අංශකේ වැඩ කළා තියෙනවා උද්ද මට්ටමකට ජීවිතේ පාන. හරි ජීවිතේ පාවි ජීවිතේ බලාපොරොත්තු තියෙන මේ ඔක්කොම ඒ ඒ රත්ීම් ප්‍රමාණ වල අංශක වැඩ කරන හැටි. ඒකට නම දුන්න වේදනා සංඥා කියයි. අන්න මනෝ සංකාර කිව්වකට ඒකවල මේ මනස් මේ තුනේ අපි බලාපොරොත්තු වෙන එක. අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ওই තුනේ තමයි. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා එක විග්‍රහ කරන්න, වෙන් කරන්න, වර්ණ කරන්න බෑ. ඕන යමක් අපි බලාපොරොත්තු වෙන ඔය තුනේ ඒක. ඒක දෙන්නනවා තව ප්‍රශ්නකදී මේකට අදාළ. එහෙනම් නිරෝධ සමාපත්තිය ගැන ප්‍රශ්නයක් නැහැ. නිරෝධ සමාපත්තිය කියන්නේ බුදුරින්ගේ පිරිනම් පෑමට සමාන චිත්ත ආශ්‍රිත පිරිනම් පෑමේ පෙරවරුවක් කියවනම හරි. නිරෝධ සමාපත්තියේ සමාදීම පිරිනම් පෑමේ පෙරවරුවක් කියවනම හරි. පෙරවරුව කියන්නේ ඒකේ ස්වરૂපයේ පෙන්නන ප්‍රාසූරික මට්ටම. එතකොට දැන් මෙතන ප්‍රශ්නය ඇහුවේ මේ නිරෝධ සමාපත්තියට සමවැදින එක්කෙනා. ඒ මේ ඔය සංකාරවලින් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. දැන් අපි හොඳට කල්පනා කළොත් තේරෙන්නේ නැති මේ හැම ජීවිත රටාවක් දැන් බුද්ධ ජී සම්මා සම්බුද්ධ කියන්නේ ජීවිතයක එක එක රටාවක් ශ්‍රාවක කියන්නේ එක රටාවක් සුද්ධ සෝදරය කියන්නේ ජීවිතේ එක රටාවක් දේවදත්ත කියන්නේ ඒ ජීවිතේ එක රටාවක් දුරේ එක ඇලීම් වල මේ ගොනු වෙන්නේ එක එක ස්වરૂප ජීවිතවලින් පෙන්නන රුද්ධං දෝසදානං සිදුවත් කොමරු ලෝකේ දිහා බලලා කලකිරු නැහැ කිව්වා. අ සතර නිමිති දැකලා කලකිරු නැහැ. මේ සතර නිමිති වලින් දැක්කමනවා. විවිධ ආකාරවල ජීවිත රටාවන් තුලින් මතුවෙන අයිතිවාසිකම් එයාගේ මානසික තීරණ වෙන අතකට හරවන්න සිද්ධ වෙනවා. ඉතින් හැරෙනවා දැක්කා, නා කියනවා දැක්කා, ලෙඩෙනවා දැක්කා. මේ ඔක්කොම දෙන්නේ මොනවද? ඒ සාමාන්‍යයෙන් අපි ඒ කතා පැත්ත ගත්තොත් විකායක නිකන් හදාපු එකක් වගේ පේනවා. මේ මේ දෙන්නේ මොකද්ද? මේ යට වෙලා තියෙන එකක ඒ ඥානාන්විත එතකොට බුදු වෙලා නෑ. නමුත් ඥානාන්විතව කල්පනා කිරීමට තරම් ශක්තියක් තිබෙන ඒ ජීවිතයට ප්‍රවුණා ඒ දර්ශනයට ප්‍රවුණා මේ සියල්ල තුලින්ම මතුවෙන්නේ මොකද්ද කියන එක ඒ එක එක හැඩවලින් මතු කරන දේවල් දැක්ක. ඒක ඒව අස්සින් බේරුම ලැබීමට තමයි ජීවිතේ ගලවා ගැනීමට ඕවට අහු නොවෙන්නේ. මඟ පාදා ගන්න පුළුවන් ජීවිතයකුත් දැක්කා පැවිදි ජීවිතය. ඒ කියන්නේ සබෝගෑමවත් සිවුරු පෙරීමක් නෙවෙයි විවේකත්වයටවත් වෙලා මේ ගැන වැඩ කරන්න මේ විවේකي හොඳයි. මේ ගැන වැඩ කරගන්න මේ විවේක. ඒත් එහෙම හිතාපු නිසා ඒ උත්තරය කලේ මොකද්ද? කිව්වොත් අර අර নানা ආකාරවල තමා විසින් සමාජයේ දැකපු විවිධ ආකාරවල ස්වરૂප නැති ජීවිතෙන් පෙන්වන්න පටන් ගත්තා. ඒක සලකුණු වලින් සලකුණු කියන්නේ හැඟීම් වලින්. ඒ හැඟීම් තමයි ආස්කල්. ඒ හැඟීම අහවලකටයි මේ හැඟීම අහවලකටයි ඒ ආකාර වලින් ඒ හැඟීම් එක්ක තියෙන සම්බන්ධතාවය තමයි ඒ උත්තර ආස්කල්. ඕක අස්කරන් තමයි හවුල් හය අවුරුද්දක් ගත. ඒක වෙන මොකුත් නෙමෙයි හය අවුරුද්දක කාලයක්. ඒ ජීවිතෙන් මේ විශ්ලේෂණය කළා ඒක ඉතින් අස්කර ගන්න අස්කර ගන්න තමයි මේවා කලේ. හැබැයි ආයේ දුතු දෙයි. ඒ සමයේදී සමාජයක පරිසරයක නැත්තම් ඒ සමයේ සමාජයේ දර්ශනයේ දහුවිච්ච දේවල් එක්ක තමයි දේවල් වලට චිත්ත නැත්තම් ඊට එවැනි අයිතිවාසිකම් තමන්ගේ ජීවිතේ මතේ නැතිපේ. ඒවා බලන්ඩයි අර කාලේ පාක්ෂ. ඒකේ ඒ වාස්කරමින් ගිය උතුමිද්දේ නියම සංවිධානාත්මක රටාව සම්පූර්ණ වෙච්ච අවස්ථාව. උන්වහන්සේ දැන් Taman මේ ලෝකෙන් අයින් වෙන පුජලේ හැටියට Taman තේරුම් අරගෙන ඒ අයින් වෙන හැටි අයින් වෙන්නේ මෙන්න මෙහිමයි කියන අ පෙරහුරුවක් වගේ පෙරහුරුවක් කියන්නේ ඒකන දිනවම් පාන හුරුනා නෙවෙයි ඒකේ කතාව මේක හැදෙපේ එන්නනවා උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවයි ඒ නිරෝධ සමාපත්තිය තම වදින්නේ මොකද? මේ මේවා පිළිවෙලද නැහැ. ඒකෙන් වෙන සිද්ධ වෙන වෙන වැඩක් තිබුණා. ඒ උත්තරමයා හැම වෙලේම ඉජාජි හැම වෙලකදී අ කඳුලකින් කුංචි දෙයි මුණා. මේ අසරණ අයට මේවා සත්‍ය වටහා දෙන්න ඕන පුළුවන් තරම් මේ ඇත්තෝ හරි අමාරු වැඩිලා කියන හැඟීම උදායි උන්වහන්සේ විදීකලත සෑම දිනකටම මේකට මම පිටක් වෙන්න කන්දන් දෙන්න දෙන්නේ නෙවෙයි මේ දුකින් නිදහස වෙන්න. ඒකට උන්වහන්සේ දන්නවා ඒ විද්‍යාව නුවණ කොයිතරම් විතරම් පිරිසිදුව අවබෝධ කරගත්තා කිව්වොත් උන්වහන්සේ දන්නවා විරෝධ සමාපත්තියේ සමවැදිලා වල හත් දවස ගත කරපු හැටි අමුතු ප්‍රබෝධයක්. ප්‍රබෝධයක් කියන්නේ අමුතු ඔපයක්. ඔපයක් මතුවෙනවා ඒක මේ ශ්‍රද්ධාව මේ තාම දිලලා තියෙන පුද්ගලෙන්නේ ශ්‍රද්ධාව මෙබක්තියව යන අඩු අයට මේ අවස්ථාවේදී අර දර්ශනය වැටුණු අරව බින්දගෙන මහා කබර සන්තාන ඒ ශ්‍රද්ධාවෙන් යම් කිසි ක්‍රියාවක් කළොත් එතන ඉඳලා සසරේ ඒ පැත්තටම බර වෙනවා මේ උදව්වයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සමාපත්තියේද සමනදිලා අර ලෝකෙට දිවිපත් කළ තමන්ගේ ජීවිතේ ඒ අනුසාරයෙන් අවශ්‍යයි. දවස් ලබා දෙන්නේ කිනුත් දෙන්නේ කුර වැඩි වෙනකොට. ඒකේ අර ආශාවේ කොයිතරම් ඇතුලේ වැඩ කරනවාද කියන එක ඒකෙන් පේනවා. ඒකයි නිරෝධ සමාපත්තියට සමවැදීමේ ප්‍රමාණය. දැන් මෙතන අහන්නේ ඒක නෙවෙයි. අරක ප්‍රශ්නයක් තමයි. ඒකයි ඉස්තරේ ඉදිරිපත් කළේ. මේ අහන්නේ ධම්මදින්න මේ විනාංශයෙන් ශාකානවා මේ නිරෝධ සමාපත්තියට සමවදී කොට ඔය කියන සංඛාර වලින් පළවෙනිම නවතින්නේ මොකද්ද ඊළඟට නවතින්නේ මොකක්ද ඊළඟ දැන් මේ මේ රහත් වෙන්න ඕනවා එතකොට ඉස්සිනාව නවතින්නේ වචී සංඛාර ඊළඟට කාය සංඛාර ඊළඟට මනස අපි එන්න දැන් බලමු මේ මොකද්ද මේ කරන්නේ කියලා නේද. අර කාය වචී ශබ්දේ නිකුත් වෙන්නේ ක්‍රියාවේ වේගය උඩ කියලා කතා කරනවා. දැන් මේ විරෝධ සමාපත්තිය සංවර්ධනය කියන්නේ මොකද්ද? අර ජීවිතයේ පැවැත්ම රැඳවීමට වැඩ කරන ක්‍රියාකාරී ඒවා ඔක්කොම පිළිවෙලින් නවත්තන්න මේ හල. ඒකට වචන වචන කියවීමට උපනා කරන යම් ප්‍රමාණයක වේගයක් අවශ්‍ය නැ ඒක ඉස්සෙල්නවා. පොද ඒ නවත්තනය කියන්නේ නිකන් නෙවෙයි ඒක විද්‍යා අනුනාන්තර ශාස්ත්‍රීය ක්‍රමයක් කියන්නේ. ඒකේ ධ්‍යාන වල සමවැදීව කරන්නේ ඒක කියනවා නම් මෙන්න මේමයි චතුත්ථ ධානයේ සබයදිලා ඊළඟ අරූප ධානයේට දැනෙන නොදැනෙන තත්ත්වය. ඒකේ නිය සංඥා නාසංඥා. එතෙන්ද සිතාවෙන් පස්සේ දැන් ඉන්නවද නොඉන්නවද කියන එකේ නිකන් දෙගිඩියාවක්. දැනෙනවා යන්තම්. ඒ ඉන්නව නැතුව වගේ. ඒකෙදි ඊළඟට උන්වහන්සේ ඒක දැනගන්න තියෙන අවධානය නවත්තන. ඒක කියන සංඥා වේදිත නිරෝධය. ප්‍රචණ්ඩි කලේ මොකද්ද? ප්‍රචණ්ඩි සිද්ධෝනි අර වචනය ක්‍රියාව සිටුවිද කියන මේ තුන වැඩ කිරීම යම් අවධානයක අයිතිවාසිකම අර රත්වීම නිෂ්පාදනයට ඕන වුණා නම් ක්‍රියා කළා නම් ඒක නැවැත්වීමයි සංඥා වේගයේ නියෝජනයට පත් වෙනවා කියන්නේ අරක නැහැ. ඔකට බලන ඇහි බලන ආශාව බලන ඕන බලන උනන්දු ඒ ආශාව කියන්නේ ඒව පාවිච්චි කරන්න බලන උනන්දු නැහැ. නමුත් ඔබ හැකි ඒ වෙලාවේ යම් වේගවත් ශක්තියක් තේජස් ශක්තියක් වැඩ කරා නම් ඒ තේජස් ශක්තියේ ඉස්සල්ලාම නවතින්නේ වචී සංඛාර කියන්නේ එකම දෙවිච්ච ඒ ප්‍රමාණයටයි අංශකේ නැත්නම් ඊළඟ කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රස්වාස. තත් ආස්වාද ප්‍රස්වාස යාමීමේ පිළිබඳව තිබිච්ච ක්‍රියාකාරී වේගය ඒ ඊළඟට මනෝ සංකාර දැන් උෂ්ණත්වයක් නගින්නෙත් නෑ ඒකේ අංශකයක් ඇත්තේ. ඒක පැවැත්ම සම්බන්ධවන්නේ සම්පූර්ණව නිවියන්නේ නැහැ. අර කිව්වේ ක්‍රියා වචන සංවිධාන කිරීම ප්‍රෝණා කරන පෝෂ්ණත්වය ඒකංශ. ඒකේ ශරීරයේම ගල්ුණාව. ලේලාවණියක් නැවතුණා. හැබැයි එකක් තියෙනවා. ඉන්ද්‍රියන්ගේ නැතිවීම නැතිවීම කාය වක්ෂම් කිව්නේ ඉන්ද්‍රියම් බොහොම හොඳට තියෙනවා නමුත් වැඩ කරන්න තේ විතරයි තියෙන්නේ. ඈ? වැඩිම හත් හත් දවස් නෑ. ඊළඟ ඒකත් අර රබ්දීම පවත්න්න පුළුවන් කාලය ඉච්චර ඒක. ඉංග්‍රීසියෙන් නීලමය. එතකොට ඇයි නිවෙන්න දෙන්නේ නැත්තේ? ඒකට දැන් ඔය බුදුහාමුදුරුවෝ මේක නිවෙන්න දෙන්නේ නැත්තේ නැහැ. අත්දව සෑනකට ඉන්දියන් වැඩ කරනකොට. ඒක බුදුහාමුදුරන්ගේ පාලනයක් නෑ. එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? මේ ඔක්කොම එක්තරා විද්‍යා බලමක් මත ක්‍රමයක් යටතේ මේවා එක එක ආකාරවල සංවිධ පරිහරණය කරන්න පුළුවන්. නමුත් ඒකේ ස්වභාවය ඉක්මනටයි. ඒකේ. ඒකවල දැන් නතරය ප්‍රශ්නයක් අහනවා ඈ ආණ්ඩාන රෝම් කරනවා බුදුරජාණන් වහන්සේ ඕනෑ කළු සමාධියේ ඉන්නා කියන ඒක සමාපත්තියට සමවදින වෙලාවට අදිෂ්ඨානයගේ නීතියක් තියෙනවා. එවකට සංඝයාට අවශ්‍ය නම් ඇත්තම තීරණය කරනවා සමාපත්තිය නැගිටින්න ඕන. ඒකයි ඉලම් කියනවා. ඊළඟට දැවලෝස් ඉලම් කියන්නේ ඒ හරිදේ කට්ටට වතුනකොට. එතකොට මේ කට්ට කොහොමද හොයන්නේ? දැවන්න අනිත් එක සංඝයාරි කරන්නේ බුදුහාමුදුරන්ගේ යම් අවස්ථාවක් තුනක් නැති. එතකොට මේ කොහොමද? දැන් යා ඒ තීරණය කළා. තීරණය කරාට පස්සේ එයා මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ අපි කියමු අපි නිකයි කියමු සංඝයාගේ හැඟීමක් ආවා. ආවරත් මේ සංඝ සංපාදයට නැත් එකමුතුට ඕනයි කියන. අර දුක්ගල් නැගී. එයා නිරෝධ සමාපatti නැගී. ඒ මොකද? මේ අදිස්ථානිය කියලා වටිනකින් තෝරලා බෑ. අර චිත්ත සම්බන්ධතාවයේ කම්පනයක් දෙනවා හරියට ඒකෙන් පේනවා මේ ලෝකෙම අපිට සම්බන්ධයි. ඒ අවස්ථාවේදී සංඝයා විසින් හිතපු එක දැන් මෙතන පිළිගැනීමට ලෑස්ති කරලා මේක පිළිල කල්ලානේ සමාපත්තිය සමවැදුනේ. එහෙම දක්ුණ ශරීරයේ පිළිගැනීමට කම්පණය වෙනවා. බුහාමගමී. එහෙම කවුද? එහෙම වෙච්ච බවක් නම් පොතේ නැහැ. අහවල් අවස්ථාවේ වුණා කියලා. නමුත් තවත් එකක් තියෙනවා. කිලුතු මේ අවටපල සුද්ධ කර නොගෙන සුද්ධ කර නොගෙන ඉතන සමාදින්න බෑ. තමයි මේක. ඒක බුද්ධ නීතියක් වගේ ඒක ශිෂ්ට නීතියක් කියලා ගත්තාම තේරුණාද? නෑ. ඉන්දරරම මුකුත් හරි එවන් පිච්චෙන්නේ. ඒක පිළිගන්න අනු මෙතන නෑ ඒකයි වෙලා. ඉන්දර පිළිගන්නත් අනු තියෙනවා. ඒ පිළිගන්නේ නැත්නම් කොච්චර ගෙනියන්න ඕනද මේ අනුවලට පිටි යනවා මිසක් පිළිගන්න කෙනෙක්. මේ පිළිගැනීම නොපිළිගැනීම එතන ඉඳලා එන්නේ. ඒරන්නේ. ඒකට දැන් මේ කියන අවස්ථා තුන අය මන සංකාර දක්වා සිත නැවතිච්ච හැටි ඒ සමාපත්තියට සමාදින එක්කෙනා මේක දන්නවද කියලා මේක දන්නවද කියලා ඇහුවා. ප්‍රශ්න කරු ඈ. රාම් කිව්වේ මොකද? මෙන්න දැන් සමාපත්තියට සමවැදින්න පටන් ගත්තා. මෙන්න ඒ සමවැදිමින් පවතිනවා. ඔන්න සමවැදුණා. කියන අවස්ථාවදී එකක්වත් දන්නේ නැහැ. එවන එවනනි එකක් අපේ එක දෙයයි මෙයා මේ රෝසත බුදුහමදුර කරන්නේ අර අවධානයේ යොමු කරන එක නෑත් කොයි වෙලේ ඒ සමාපත්තියට සමවැදෙන්න හැරුණාද කොච්චර වෙලා සමවැදෙමින් තිබුණා කොයි වෙලාවෙද සමවැදිලා ඉවරනේ ගන්න. අන්නේ එයින් පෙන්වන්නේ මොකද්ද? එයින් පෙන්වන්නේ මේ සත්‍ය ජීවිතේ. ඔය අයිතිවාසිකමේ විචාරෙන් දැක්ක පියන් ඉන්නවා කිසි කෙනෙක් දන්නා ඔන්න දැන් නින්දාව නෑ කිය. ඉතින් අපි ළඟත් ඒකට සමාන සාධකයක් තියෙනවා. මේ මොකද්ද මේ පෙන්නන්නේ? හැදුනට පස්සේ බදා ගන්න එකයි මේ තියෙන්නේ. හැදෙන ටික කවුරුත් දන්නේ. හැදුනට පස්සේ මේක අයිතිවාසිකම් කියන්නයි සම්මුෙන්දයි ඉදන්නු කියන්නයි අරවම පටන් ගන්නවා. හැදුනට පස්සේ යොක්කම හැදෙන අවස්ථාව මුදුන්නේ. ලෝතර බුදු වෙලක් දන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේලාගේ ඉතින් මේ මහවල් වෙලාවේ ආවල් වෙලාවට නම් සමාපත්තියෙන් නැගිටින්න ඕන කියන තීරණය ගත්තා. ඒ සමාධි මිශ්‍රල. එතකොට මේ හරියට අපි කියන ආන්දර හතරමාර්ග හරියට මං සමාපත් වෙන්නේ ඉතින් ඕනේ කියලා හිතනවා. හරියට හතරම ඇස්සරි. අපි ඉතින් මේකේ විස්තර ටික හරියට කියනවා. එතකොට උතන ප්‍රශ්නයක් මතුවෙනවා. හැම හැම එකක්ම ඒක කොහොමද කියන එක නෙන්නේ. ඒක කොහොමද ඒකේ විද්‍යාත්මක රටාව කොහොමද සිද්ධ වෙන්නේ කියන එකයි. ඉතින් බෞද්ධ දර්ශනේ ඒක නැත්තම් දර්ශනේ වටනකම. ඒක නිකන් දර්ශනයක් නෑ නිකන් දේශනාවක්. බෞද්ධ දර්ශනේ තියෙන වැදගත්කම මොකයි? ඒක පෙන්නනවා මේ. මේ මොකද්ද? ඒ ඉල්ට් අයිතිවාසිකම හත් දවසක දැන් හැම දවසකම හැම තත්පරයකම යම් කිසි වෙනසක් තියෙනවා. ඒක විශ්වීන් වහන්සේලා හොඳට තෝරලා දවස් 7 ඒක දුරු කළා. ආයි මුලින් අවසන් 7 වෙනි දවසේ. ඒ දවස් 7 ඒකට කියන්නේ ග්‍රහණ හත සිව් වශයෙන් ඒ දවසින් දවසට වැඩේ. ඒක. මේ ග්‍රහණ වල ඔක්කොම තියෙන්නේ අවට ලෝක ධාතුවේ ආකර්ෂණ වල ග්‍රහණය එක්ක බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඊට පස්සේ තමන් විසින් සකස් කරගත්ත ගුණය කලබුරි කියලා ඒක කියන්නේ ඒකේ බාධකයක් මුකුත් වෙනසක් සිද්ධ වෙනවද කියලා ඔය ආකර්ෂණ එක්ක සම්බන්ධ කරලා බැලුවා හැම එකක්ම සතිය සතිය සතිය සති හතක් ඉඳලා බැලුවා කිසිම එකකින් වෙනසක් වෙන්නේ නැහැ. ඒ මේ හැම එකම විද්‍යාත්මක පුටුවක්. කල්ලායි බුදුහාමර ලෝකෙට කතා කරේ. මේ මං කියන නිසා පිළිගන්න එපා. ඒක අස්සෙන් රින්ගල බලපං කොහොම ඔය මං කියන එක නැද්ද කියලා. එක්කෙනෙකුට නෙවෙයි හුඟ දෙනෙකුට ඒ කතාව කළා. ඒ අන්‍ය ආගමිකයි. කිසි කතාවක් නැහැ ඔළුව පාත් කළ ස්වාමී. කතාව නැහැ. පිළිගත් ඊට අනුව වැඩ කරන්න යන තීනි කියලා නැගිටලා ගියේ. ඒකට මේ විරෝධ සාගත නිවිදින් සිද්ධ වෙන කොහොමද? ඒ හරියට වෙනස් විඥාප්තිය සතියේ දහස්පතින් දව් දෙහතර දහස්පතින් උදේ 4ට තියෙන ආකර්ෂණ හැඩය ප්‍රමාණය ඊට ඉස්සෙල්ලා ඒ දහස්පතින් උදේ ඊට ඉස්සෙල්ලවත් නැහැ. අපි ඒ වෙලාවට එක්ක දාස්ස. තරරාද තමන්හන්සේගේ සිතෙන් ඒ අංශක ඒ ඒ ආකර්ෂණ එක්කයි තමන්ගේ සිත සම්බන්ධ කළේ. හරියට එලාම් කටුව කියනවා. හරියට ඒ චිත්ත ගුණ එක්ක චිත්ත ගුණය පිළිගැනීමට මෙතන තීරණය නැතිලා නෑනේ. ඒ චිත්ත ගුණය එනවත් එක්කම මෙතන කම්පන වෙනවා හරි. කම්පන වෙච්ච හැටි ඔන්න දැන් අහනවා ඒ විසාත ඉනි නිරෝධ සමාපත්තිය නැති වෙනකොට එයාගේ දැනීම මොකද්ද කොහොමද එයාගේ වැටහීම ඒ කම්පනේ වෙන්න කම්පනේ වුණා මෙන්න දැන් ක්‍රමෙන් දිනුවේගෙන එනවා නැගිටීගෙන එනවා ඔන්න නැගිට්ටා කියලා තුනම දන්නේ අපේ නින්ද වගේ තමයි ඇයි මේක මෙහෙම කතා කරන්න මේක මෙතෙන්ද ප්‍රශ්නයක් වශයෙන් ගන්න හේතුව? හේතුව මේ ජීවිත රටාවේ මොන අතට දෙන්නුනම් හැම එකෙම තියෙන්නේ ඔය අයිතිමැති කම තමයි. ලෞතර බුදුලත් අයිති. සම්මා සම්බුද්ධ වුණා. දැන් නොදන්න අයකත් නැහැ. දන්න ටික අතෙන්ද විතරයි. ඔව් කවුද? කම්පැනි අය කියලා කියන එක මේ අවස්ථාවේදී මොන වගේ කම්පැනිද? ආදන්වාන්සේ කම්පැනි අය කියලා කියන. ඒ මේ අවස්ථාවේ මොන වගේ කම්පැනිද? පංචකාමයෙන් අකම්පනීයයි. සෝභා ධර්මයෙන් කම්පැනි. ඉර්තියේ මේ කම්පැනි. රූපයක් හඳුනා ගන්නවා වගේ. ඔව්. රූපයක් හඳුනා ගන්න ඒ කම්පැනිය. පංචකාමයෙන් කම්පැනිය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා එක්ක වෙනසකට පෙළෙන්නේ. ඒ තිබිච්ච தත්ත්වය. මේ කම්පණය වුණේ මොකද්ද? ඇතුලේ තිබිච්ච අණු වල රස දහස් කාන්දව තමයි මේ කම්පණය වුණේ. අපේ ඉස්සෙල්ල කම්පණය වෙන්නේ ඒකමයි. ප්‍රකාමයෙන් කම්පණය වෙන්නේ නැති බව මේ සබහ ධර්මයේ ඉර්ධියෙන් කම්පණය කිරීම සිද්ධ වෙනවා. ඒතර ඒ කම්පන ඒ චලනය ඒ චලනය විසින් ක්‍රමානුකූලව ඉන්දෙන් දෙන් වැඩි කරනකොට ඒ උපදුනේ මොකද්ද අවසානයේදී නැති වුනේ සමාපත්තිය සමාදිනකොට මනෝ සංඛාරයි දැන් පටන් ගන්න මනෝ සංඛාරය ඒ මනෝ සංඛාර වලින් රත් වී එනකොට ඔන්න කාය සංඛාරය සිය ආස්වාස දැනෙන්න පටන් ප්‍රකටව ක්‍රියාත්මක වෙනවා. මේ දැන් සමවිච්ඡ උත්තරයක් දැනෙන්නේ නැහැ. ඒව දෛදාට මතුවේගෙන එන. ඊළඟට තමයි වචී ඒ වචී සංඛාර වලට ආවට පස්සේ තමයි අන්න තමන්ගේ සියලු කොටස් වල අවදි වී නැති වෙලා අන්න නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා කියලා ඔන්න දැක්ගන්නේ. ඒකින් කියන්නේ මොකද්ද? ඊළඟට ඒකෙන් දෙන්නේ එතකොට සත්‍යයේ මූල අයිතිය මුල් සසරට වැටීමේදී සසර ඉඳීමේදී සතරෙන් යන தත්ත්වය හදාගත්ත අයින් වෙන සමයේදී අර යාගේ අයිති අනාත්මී මේ අනාත්මී අයිතියක් නැතිකමේ බලපෑම තම අවස්ථාවකම පවතින. ඒවා ඉස්සරහට දැම්මේ. ඉස්සරහට දැම්මේ එක එක හපංකම් කියලා උදාහරණ දෙන්නේ නෙවෙයි. ඒවා ගැන හිතන මොකද්ද මේ? මෙච්චර උත්තරයක් නියම අයිතිය අත්දකින්න වෙනවා අර සබහ ධර්මයේ පැව මේ කතන්දරේ. ඒකට ඕන එකක් කරගන්න ඉස්සෙන්න. දැන් අපි පොරාලන්නේ මොකක්ද ඇත්තද? සබහ ධර්මයේ. මේ පෙන්වන්නේ මොකද්ද? ඒ සබහ ධර්මයේ ආශ්‍රිතව ජීවත් වෙන ජීවිතය පිළිබඳව තේරුම් ගන්න සමය හම්බුනේ මනුෂ්‍යාත්මෙදී පරිණාමයෙන් ආවා අපි කාලාන්තරය අනන්ත අප්‍රමාණය නම් අපි දැක්කොත් හරකේ ඒකාත්මෙදී මමත් කොහොම හිතේ ගියයි ඇඹලෙක් දැක්කොත් මමත් එක කාලයක කොහොම හිතේ ඔය පරිණාමයෙන් ඇවිල්ලා ඇවිල්ලා අන්තිම සතා තමයි ඒ දැන් ඇවිල්ලා තියෙනවා දැන් ඉතින් බොහොම ලොකු සතුටක් අපිට තියෙනවා මොකද චල කාලයක දෙරලි බෙල්ලි ඇවිල්ලා දැන් අපි මිනිස්සු වුණා. අපිද මිනිස්සු වෙන්නේ නෑ. ඒකට එක්කස් වෙච්ච. අර අයිතිවාසිකම් එක්ක පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි හරියට සාමාන්‍ය ගලක් රවුන්ඩ් ගලක් වෙන්නේ වතුර පාරවල් වල අර දෙහැත්තිල මේක හැත්ති හැත්ති ඇයිද ඔන්න යම් කිසි තිරවානකල බෝලෙට තියෙන හොඳ තිරවානකල් තියෙනවා. කවදද හැදෙන්නේ කිව්වොත් කොච්චර දුර ඉඳලා ඇවිල්ලාද හැප්පි හැප්පි ඇතිලි ඇතිලි හිර වෙයි. ඇවිල්ලා එන ගම් මෙන්න දැන් වන්න බෝල වෙලා ඕක තවත් එහාට යනකොට පුංචි වෙන්න පුළුවන්. අපි ඔය පරිණාම නීතිය යටතේ. ඉතින් ඔක්කොම ඒකයි සාමාන්‍යයෙන් ගන්නන්නේ. හැම සතා කෙරෙහිම මෛත්‍රිය වඩන්න ඕනේ කිය මොකද? මෛත්‍රිය කියන්නේ අමුතෙන් අමුතෙන්නේ කියන එක තමයි ඒක අපි අපි හිතන් වෙලා තියෙනවා. නමුත් ඒ මොකද එක්තරන්නේ තර යුක්ති ධර්මයක් දැන් පෙන්වන්නේ. මමත් එදා මෙහෙම හිටියා. මට කෙනෙක් මෙව කරා නම් මට එදා කොච්චර දුක අනේ මේ සතා ඉඳි කරන්න. මොකද මමත් එතන ඉඳලා තියෙනවා. මම එතන ඉන්න කාලේදී කවුරු හරි මට මොකද කළා. ඒක නිසා මෙයා ඒ මට්ටමේ එන කෙනෙක් ඇයි බුදුහාමුදුරුවෝ කාටද පෙන්නලා තියෙන්නේ? අනලහාමුදුරුවන් ගෙරි රැළ. සත්‍විද රජනවන එක එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ යන්නේ සත්‍විද රජවරු කියන නෙවෙයි. සත්‍විද රජනවන එක එකක් මෙතන නෑ ආනන්ද කිව්වා. ඒ මොකද කවදා හරි එන්නේ. ඒ දෙන්නේ අපේ ජීවිත රටාවේ හැටි. ඒකට අමුතුවෙන් අපිට මෛත්‍රිය හදන්න ඕනේ නෑ. මේව ජීවිත පදනම දැක්ක ඇති අනේ මං කිසි කෙනෙකුට රිදවන්න ඕනේ නැහැ. ඔය ආය අයිතිවාසිකම් මම මොතන මම සිටිය. දැන් මම සිටිය. ඒ මං ඉන්න දුකම වැයත්තත් ඉන්නේ. ආන්න නිකමමයි. නිකමමයි. ඉතින් ඒකයි ඒ ධම්මෝ අවේරක්කපි ධම්මචාරීගේ ඕකයි. ධර්මයේ ඒ ධර්ම ස්වરૂපය පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවා නම් අර සසරේ දුක් විඳිනේ යා අනිවාර්යයෙන්ම අයින් වෙනවා නිකන්. 아무තු බලපෑම ඕනේ ඒක දැනගන්නකම් ඒකට සාත්‍ය වශයෙන් මෛත්‍රී වඩන්න ඕන සීල් සත්‍යයෙන් දුක්වා කියන ඒවා දෙන්න අරක දැනගන්න පුජ්‍යලා වෙනකන් ඒකෙන් ඕක යන්තම් ඔය සාර්ථක කර කර හිතපන් දැනගත්ත දාට ඕවා වුණ වෙන්නේ නැහැ නිකම්ම මෛත්‍රී බහදන. ඒක දුහනේ. ආන්දේ දුවා එක්තරා සමස්තම ආයෝ දැනයි. ඔය වේදනේ මාන ගාම්ගන්දී වේදනා කරනවා. ඔක නැත්තම් මම ඒක වෙන සාධු මාර්ගයකට මේක මේක ධම්මදින්න මෙහිමින් වහන්සේ මේ කියන්නේ. ඒකේ සාධුනා මේකේ බුද්ධියෙන් ජීවත් වෙච්ච ධර්මයක් වාන් උපත. නැහැ නැහැ නැහැ. බුදුහාමුදුරේ කියප අබ්බන් ඥානමිය සිදුවි නැත්නම් යාත්‍ත්‍ය හෝ ඉස්සරහන් පුළුවන් නම් ධම්මදින්නාදන්නා කියන්නේ ධම්මදින්නා තෙරුන් වහන්සේගේ බණ නෙවෙයි මේ ධම්මදින්නා බුදුහාමුදුරන්ගේ ගෝලේ බුදුහාමුදුරන්ගේ නහදත්තේ වුවයි මේ කියන්නේ අර ආපු වෙලාවේ මේ කවුද විසාක පාපකුන්නේ ආපු බුදුහාමුදුරේ මේලාට කියාදේ. මේ මං මේ කිව්වේ මේ දැන් මේ කතා කරන්නේ කාගේද? චේතනාව ධම්ම දින්නා. එතනයි බුදුහාමුදුරෝ කියන්නේ අනුමත කරලා කියනවා මේ නිරෝධ සමාපත්තියේ ප්‍රශ්න අවස්ථාව නැතින අවස්ථාවේ රූපේ මොනවාගේ දන්නේ නැහැ කියන්නේ. එතනයි ලවස්ස දැනගැනීම කියන්නේ ප්‍රමණයටයි නුවණ. නුවණේ ප්‍රමාණය යමක සමහර වෙලාවට දැනගන්න දේවල් තියෙනවා. කියන තත්ත්වය හා ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති කියේ නොදන්නා දෙයක් දැන් තියෙනවා. ක්‍රියාත්මක දෝෂයක් තියෙනවා අනුනාගන්නේ ඒ දැනගත යුතු හරිය නෙවෙයි. ඒක දැනගෙන වැඩක් නැහැ ඒක ස්වභාවයට අයින් වුණා. දැනගන්න ඕන හරියයි කියලා මොකද්ද? සසර දුකින් මිදීමට. අරක සසර දුකින් මිදීමට දැනගන්න ඕන එකක් නෙවෙයි. කතා කරනකොට බුදුහාමුදුරුවෝ කිව්වා වැඩේකට ගිහිල්ලා වලට කරගෙන මම දේශනා කරපු ධර්මයේ මේ ප්‍රමාණය. මගේ දැනීම මේ වගේ කියන වල ප්‍රමාණය. උන්වහන්සේ එච්චරම බෙදලා දෙන්නපු ප්‍රකාශයන් හා උන්වහන්සේගේ දැනීම අර සාධන වෙනකත් ඔයාට තීරණය කරන්න බැරුව ඇති. මෙතන තියෙන්නේ ඒ දැන් වමනා නැති දේ ගැන බුදුහාමුදුරේ වෙන ස්වභාවික අයින් කළා. ඒක දැන් එහෙම අපි ඒක කිව්වොත් අපිත් එහෙනම් දැනගන්න ඕන විඤ්ඤාණය වෙලා. ඒක ස්වභාව ඒක මේ නාමත්මයේ වෙනස නේනායි මම කතා කරන්නේ බඳුම දැන් මොකද්ද පදනම කියන්නේ ඥාන ස්වરૂපයයි අපේ අනුපදඥ ස්වરૂපයෙන් අපි මේ ස්වභාවය ඒ සබහා ධර්මයට යටත් වෙච්ච වස්තුවක් බුදුහාමුදුරේ කියන්නේ. ඒ බුදුහාමුදුරන්ට පුළුවන් දුර උන්වහන්සේ ප්‍රතිපත්ති රැකලා සතර දුකින් මිදෙන හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ සබහා ධර්මයට අයිති වැඩ ටික බුදුහාමුදුරන්ට අයිති නෑ. බුදුහාමුදුරෝ ඒක සබහා ධර්මයට බාර දෙන්න. ඔක්කොම කරන්න පුළුවන් නම් එහෙනම් උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒකෙක්වත් මේ බය වෙන්න එපා මං ඉන්නවා. හඳුනාගන්න බැරි හරියක් තියෙනවා තාත්තා. බුදුදෙයි කියලා ඔක්කොටම කියන්න බෑ. ඒ බැරි හරියක් තියෙන බව පෙන්වන්නේ මොකද? අනාත්මවාදයේ සාක්ෂිය. ඒකයි. ඒ නිසා ඔක්කොම බුදුහාමුදුරුවෝ කරන්නේ කිව්වොත් ඒ බුදුහාමුදුරුවෝ විශ්ෙක්ට මොකද සබහාධර්මයේ උඩින් ගිහිල්ලා. ඒකයි ඒක ඒ හරිය මතවත් අයිති නෑ. අර කිව්වේ දුකින් නිදහස් වෙනකොට යමක්ද මට දුකෙන් නිදහස් වෙන්න දැනගන්න තිබුණේ ඒ ඔක්කොම දැනගන්න. ඒකයි. ඉතින් දැන් ඕන වුණහන්ට අන්ට උන්වහන්සේට ඕන වෙලාවට මේ පිරිනම් පාන්න පුළුවන්. ඒකත් ස්වභාවයෙන්ම කිද්ද දෙන්න ඕන. පිරිනම් පාන වෙලාව ඉන්න ඕන. එතකන් උන්වහන්සේ කියන්නේ පිටින වැඩ කළා. ඒ වුණා මේ කාර්යය කරන්න බෑ. මම කියන්නේ මයන්නා ආන්න කියලා පුළුවන් යමයි බෑ. වැඩි හරියක් තියෙනවා කාට. ඔක්කොම පුළුවන් කියලා හිතුවොත් එහෙනම් බුදු වෙලා නැහැ තා. දැයි ඒකයිකට පිළිතුර ඊළඟට සමාපත්තියෙන් නැගිටින අවස්ථාවේදී ඔය කියන අවස්ථා තුනම නොදැනී ඒ පුද්ගලයාගේ චිත්ත මට්ටම නැඹුරු නැඹුරු වෙලා තියෙන්නේ මොන මොන ඒකද කියන්නේ ස්පර්ශය මොකද්ද දැන් ඔය ස්පර්ශ කරන්නේ ඒ සිතේ ඒ සිතෙන් ස්පර්ශ කරන්නේ නිවීම ස්පර්ශ කරනවා නිවීමේ නිවීමේ ස්වરૂපයට ඒ සිත නැඹුරු වෙනවා ඒ ජීවයේ ස්වરૂපයත් එක්ක හිතපාතු. මේක නිවිවි කියලා කිව්වහම උදාහරණ දෙන්න කෙනෙක්. එතකොට මේ නිවිවි කියන්නේ මොකක්ද? අර ස්වභාව ධර්මයේත් සම්බන්ධව පවතිනකොට යම් කාස්තක යම් රත් වීමක් මතුවේ නම් ඒ රත් වීමෙන් ප්‍රමාණය අර නිරෝධ සමාපත්තියට ලැබිලා ටික කාල සීමාවක් යනකම් අර සබහා ධර්මයෙන් රත් කරන ඒක හිතෙන් රත් කරන එකක් නෙවෙයි සබහා ධර්මයෙන් රත් කරලා ටිකක් කර උපයම් දැන් ඔය පොලිෂ් කරපු එකක් හුලං වදින තැනක තිබ්බහම ටික වෙලාවක් යනකොට නිකන් පුංචි දුවිලක් වගේ බැලුවා පොලිෂ් කරලා ඒක සිද්ධ හැටි තියෙනවා හොඳ එල්ලක් අන්න ඒ වගේ ඒ අර ඒ නිවිස් කාල සීමා තමයි අර බුදුහාමුදුරෝ ඒ නිරෝධ සමාපත්තිය සමාධිත කුංචලයාගේ දර්ශනයේ වැටුණත් එක්කම එයාගේ යටපත් වෙලා තියෙන වෙන වෙන හේතුන් නිසා යටපත් වෙලා තියෙන එලෙස් මේ මේ ಗುಣ මතකොල්ල ගන්න මේක හේතුව නැත්තම් බැරිය නිරෝධ සමාපත්තිය සමවැදෙන භූතිනෙ ගිහිල්ලා මේ කවුද මේ චුම්බයව චුම්බ සූකරයා දාවට යන්න නෑ ඒකටත් ත්‍යාගව එක්තරා ප්‍රමාණයක යටපත් වෙච්ච කෙලෙස් වලින් යටපත් වෙච්ච අවදි කරන්න සූසුකම් තියෙනවා ඉතින් අන්න ඒ தත්ත්වය හැදෙන්නේ මේ කිව ස්පර්ශයෙන් එතකොට ඔන්න දැන් ওই නිරෝධ සමාපatti කතාවෙන් දෙන්නේ මොකද්ද? ඕනෑම කෙනෙකුට කොච්චර ලෝකේ මේ ඔක්කොම අම්බර අම්බර හිටියද? අර සබන ධර්මික ඓතිහාසික කාටකද? ඒක සබහ ධර්මික. ඉන්නහ කරන හරියේ ඒ ජීවිතවල අමුතු විවිධ කතාවන් පෙන්වන බුද්ධත්වයට. එන්නලා ඒ වෑන් කලෙත් මොකද්ද අන්තිමට අනේ මේකෙන් අයින් වෙන උනන්දුව ඇති කරගන්න. අයින් වෙන්නයි මේකේ ඕන. ඒ අයින් වෙනකන් කල යුතු දේවල් ඒක දේවල් යහපත් දේවල් කළා. ඒකලේ මේකෙන් ගන්න જાතියක්. මේක ස්වභාව ධර්මයෙන් හදපු ස්වභාව ධර්මයකම බාර දිය යුතු දෙයක් විනා මේක එක පොරකන්නම තිබුණා කියන එක මේකෙන් තේරෙනවා. ඔන්න අදට විවිධ දේශනා ඔච්චරයි. ඒකෙන් තේරුම් තේරුම් ගන්න ඕන අපි හැම වෙලෙම මේ මේ ලෝකීය වස්තුවක් විනා අපට මොකක්දයි. දැන් අපිට කැස්සාවක් කහින්න ඕන. කහින් නැතුව ඉන්න අපි ආසයි. කිඹුම මේවා වගේම යර අර ඔක්කොම රෝගිකෝනේ. ඉතින් දැන් ඔන්න අර කී කියලා ප්‍රශ්න අයක ඇහුවා. තවත් ප්‍රශ්න අහන්න කියනවා නම් දැන් පුළුවන් අහන්න. ඒව මුකුත් නෑවා. ස්වාමීන් වහන්සේ වෙන අවස්ථාවක් දැන් මේකලා යෝග සමාධිය අවස්ථාවක් වශයෙන් නෑ. රහත් වෙන අවස්ථාවේ ඒක මුකුත් නෑ විදර්ශනා වට බහලා තමන්ගේ සිතේ ඇතිවන කෙලෙස් වල අඩුවීමයි එතනින්. ඒ ඔක්කොම කරනාට පස්සේ නිරෝධ සමාපත්තිය සමාදින්න පුළුවන් ඇත්තක් තියෙනවා බැරියක්. ඒක වෙනකොට ඈ බැරි ආමුදුගොල්ලේ නෝය කවුද අය සුස්ක විදර්ශක කියන කෙලෙස් නැතාවක ඇත්තේ. ඒක අර සබහා ධර්මයෙන් කරන අය අවස්ථාව. ඒක ඒලාට පුළුවන් හදිය කරලා නැතිච්චාම විඥාන් පෑම අනිත්‍යයි කියලා නෑ ඒකේ නෙවෙයි. මේකේ ඩීටේල්ස් ගන්නම් වෙන්නේ නෑ. අනිත්‍යත්ව දන්නේ නෑ විඥාන් පාන කල් වෙලාවේදී කියලා අර විදිහට නිදහස අයින් කරපෑටි මේ නිදහස Tamange අර සංඥා වේදේති නිරෝධය කියලා දැනමයට වේදනාව දැනගන්න අදහස අයින් කරපෑටින් එන මොනවාද දන්නේ. හේමානාත්මී ස්වરૂපයක් ඒක නිසා අපි කවුරුත් ඒ කවුරුත් මේකට කන් දෙන්නේ ජීවිතේ මානසික මට්ටම හොඳ අපිට දෙල්ලගන්න අදහස් වල උදව්වයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ හැඟීම් මේ විග්‍රහයන් ජීවිතේට හොඳට වැටෙනකොට Taman දන්නේ නැහැ Tamanගේ පෙරලිය සිද්ධ වෙලා. ඒකත් අනාත්මයි. මේක වර්ග දෙකකින් වැඩ කරන්නේ. ඇලෙන වර්ගයේ නොඇලෙන වර්ගය. ඒත් ඇලෙන වර්ගයේ හපංකම තමයි මෙච්චර දුර මිනිස්සු වශයෙන් ආවේ. ඇවිල්ලා දැන් ජීවිතයේ පිළිබඳව නියමත්ත පේනකොට නොඇලෙන වර්ගයේ දාන්නේ තමයි බුදුහාමුදුරන්ගේ පරීක්ෂණ තුලින් ගත්ත ක්‍රමේ පාවිච්චි. ඒතකොට දැන් අපි දාන්න ඕන නොඇලෙන වර්ගය. නොඇලෙන වර්ගයේ දානේ කිව්වහම මොකද්ද? හැම එකක්ම සාවකාලිකයි කියන්නේ. ඒක නිසා මේ අවස්ථාවට සුසු යුතුයකම් ඉෂ්ට කරමින් කොයි වෙලියාරි මට යන්න වේ වෙලාවට යනවා මාස් කියන හැඟීම ගන්න ඒක. කොහොම මං කටින් කියද මමත් ඒ වෙලාවට කය ගහයි. නමුත් ඒක කවුරු කවුරුත් උනන්දු වෙලා ඒක එයාට පිළිවෙත හදාගන්නේ කියන එකයි මතක් කරන්න තියෙන්නේ. ඒකට ඒ තනත්තා ඒ අයිතිවාසිකම් පාවිච්චි කරනකොට එයා මෙලෝ පරලෝ සංසෙන කෙලවර නිවන් දක්න කෙනෙක් බවට පත් වෙනවා. උදයි මේ විදිහේ සාකච්ඡා කරමින් අපි විසින් රැස් කරගන්නා වූ සියලු මුද්‍ර ශක්තිය ලෝකපාලක සාසන පාලන මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අප අපැසු කරන්නා ස්ථානට අධිග්‍රහ සියලු දිව්‍ය රාජ සමූහයා මේ සතුරු ප්‍රීතියටපත් වේවා ඒ දිව්‍ය රාජ සමූහයාගේ ආශිර්වාදයේ මේ සෑම දිනකට මිලදීමින් තම තමන්ගේ ජීවිත නියම මාර්ගයේ ශ්‍රේ ගමන් කරමින් ජීවිත සංකීර්ණ හදා ගැනීම සඳහා දියගිතායක් කළ යුතු උපකාරයක් කරත්වා ඒ දිවරාජ සමූහයාටත් තම තමන් නොවෙන්නේ සීමේ පරිලෝකයේ මෞඛ්‍ය ආදී සියලුම ධාතු අධ්‍යයනට භූත පින්තුන්වත් රෝසත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවාන් සිත ඇති කරගෙන එක්තාවතා සම්මේ කියලා आकाशट्टा